ස්වාමීන් වහන්සේ තව පොඩි කාරණාවක් තියෙනවා. දැන් ඔය ලෝකේ ඇති වෙද්දී අර මුලින්ම කියනවා මේ දෙවිවරුන්ගේ ආලෝක වගේ ආවා ඊට පස්සේ මේ අර ගිතෙල් වගේ මිදිලා තිබුණා ඊට පස්සේ ඝන කයක් ඇති වුණා ඔහොම කියලා. දැන් එතෙන්දී ස්වාමීන් වහන්සේ ඒ බ්‍රහ්ම ලෝකෙන් ආවා කියන්නේ මේ ඇවිල්ලා හැදුනා කියන්නේ මිනිස්සු. එතකොට මිනිස්සු. එතකොට ඔය කියන විදිහට අනිත් සත්තු නෑනේ තිබිලා නෑනේ ඔය දැන් අපි කියන සිංහයෝ කොටියෝ වගේ. <laughs> එතකොට ඒ සත්තු කොහොමද ස්වාමින් වහන්සේ දැන් අපිට දකින්න ලැබෙන්නේ? ඔව් දැන් පෘථුවිය යම් ආකාරයකින් මේ පෘථුවිය තුළ ජීවය හටගත්තු විදිහ තමයි ඒ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් දැන් මේ පොළවේ අර ගිතෙල් යොදයක් වගේ තිබිච්ච තැන ඊට පස්සේ අනුක්‍රමයෙන් සූර්යයා පහළ වෙනකොට ඒවා ටිකෙන් ටික වේලිලා පපඩම් වගේ මතුවෙන්න ගත්තා. ඊපස්සේ ඒව අනුභව කරනකොට මේකේ බදාලතා කියන වැල් වගේක් හටගන්න පටන් ගත්තා. ඊට පස්සේ වැල් ඉවර වෙනකොට මේකේ ධාන්‍ය වර්ගයක් හටගන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඇල්සහල් කියලා. දැන් එතකොට ඒව හටගත්තේ කොහෙන්ද? ඒව හටගන්න බීජ කොහෙන්ද? ඉතින් එහෙම අපිට හොයාගෙන හොයාගෙන ගියොත් මේකේ කෙලවරක් නැහැ. එතකොට දැන් අපි හිතමු දැන් මේ පෘථිවිය ඕන නැහැ. දැන් සිංහෙක් කියලා කෙනෙක් ලෝකෙ මුලින්ම හටගත්තේ කොහොමද? අර දැන් ඔය කුකුලා සම් කිකිලි සම්බන්ධවගෙන කිකිලිද මුලින් හටගත්තේ බිත්තරේද මුලින් ආ. බිත්තරයක් නැතුව කිකිලියක් කොහොමද හටගන්නේ? කිකිලියක් නැතුව බිත්තර කොහොමද හටගන්නේ? අන්න ඒ වගේම අපිට හිතලා නිමක් කරන්න පුළුවන් කාරණා නෙමෙයි. ඒ නිසා බුදුහාමර දේශනා කරන ලෝක විශ්ය අචින්තයයි. ඒක සම්මා සම්බුදු කෙනෙකුට විශ්ය වුණාට සාමාන්‍ය කෙනෙකුට එහෙම හිතලා තීරණය කරන්න පහසු නෑ. ඉතින් දැන් අර අනුක්‍රමයෙන් මේ පෘථුවියේ ගස් කොළන් හැදිලා ඊට පස්සේ අර ඇල්හාල් හැදිලා ඊට පස්සේ ඉතින් අනිත් ගස් කොළනුත් හැදිලා තියෙනවා දැන් පෝල් ගස් හැදිලා තියෙනවා හොස් ගස් හැදිලා තියෙනවා මේවා කොහෙන්ද ආවේ? මේ මූල බීජයක් නැතුව කොහොමද හැදෙන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි සිංහය හැදුනේ කොහොමද කොටි හැදුනේ කොහොමද කියන කතාව. ඉතින් කර්මානුරූපව ඇවිත් හටගන්න. හැබැයි ඒ සත්තු ඕපපාතිකව නෙමෙයි. ඉතින් හැබැයි දැන් මිනිස්සයා කියන්නේ ඕපපාතික සතෙක් නෙමෙයි. මිනිස්සයා කියන්නේ මෞකුසෙන් හටගන්න සතෙක්. හැබැයි මිනිස්සයා මුල් අවස්ථාවේදී ඕපපාතිකව තමයි මෙහි පහළ වෙලා තියෙන්නේ. ඔය අග්ගඤ්ඤ සූත්‍රයේ කියන කාරණේ අනුව ඊට පස්සේ තමයි අනුක්‍රමයෙන් අර මිනිස්යාගේ කය ඝන වෙනකොට මිනිස් ශරීරය තුලින් නිර්මාණය වෙන්නට ආරම්භ වෙලා තියෙනදී. ඒ වගේ සත්වසේ උපාවොත් මුල්ම අවස්ථාවේ ඒ පෘථුවියේ ස්වභාවයත් එක්කලා ඕපපාතිකව පහළ වෙලා ඊට පස්සේ අනුක්‍රමයෙන් වර්ධනය වුණා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව සටහනක් විශේෂයෙන් දක්වලා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ ප්‍රශ්නේ ඇහුවනම් සමහර විට ඒ ගැන යම් කාරණයක් පැහැදිලි කරයි. නමුත් එහෙම තනක් සඳහන් වෙලා නැහැ. විශේෂයෙන් අග්ගඤ්ඤ සූත්‍රයේ මේ කාරණේ පැහැදිලි කරන්නේ. එතකොට එහෙම පැහැදිලි කිරීමක් එතන නැහැ. දැන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දයතරසක්.